සංස්කෘත මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද දොරගමුවේ රතනසාර ස්වාමින්වයන් වහන්සේ. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ තස්සේ සාදු සාදු සාදු යතෝ යතෝච මන යතෝ යතෝච මනෝ නිවාරේ නේ දුක්ඛමේති නං තතෝ තතෝ සේ සබ්බතෝ මනෝ නිවාරේ සේ සබ්බතෝ දුක්ඛා පමුච්ඡති ති සාදු සාදු සාදු ගෞරවණීය මහා සංඝරත්නින් අවසරයි ධර්මශ්‍රමලාබිලාසී ශ්‍රද්ධාකාමී කාරුණික පින්තුනි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් වෙත පතල මහ කරුණාවින් යුක්තව දේසිත උතුම් ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායෙහි ගාථා සහිත කොටස සඝාත වර්ගය පළමු පින්තුනේ දේවතා සංයුත්තයෙහි 24 වෙනි සූත්‍ර දේශනාව මනෝ නිවාරණ සූත්‍රය. අද ධර්ම දේශනාවේ මාතෘකාව අපේ මේ පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් බෞද්ධයා ගුවන් විදුලි මගින් ලක්වැසි ලෝවැසි සියලු පින්තුන්ට මෙම උතුම් ධර්ම දේශනාවේ පින්වත් දායකත්වය ලබාගෙන පින්වත් දායකත්වය ලබාගෙන ලක්වැසි ලෝවැසි සියලු පින්තුන්ට ධර්මයේ ශ්‍රවණය කරන්නටත් අපේ පින්වත් පිරිස ධර්මයේ ශ්‍රවණය කරලා ඔබටත් යහපතක් සිද්ධ කරගන්නට අන් අයටත් යහපතක් සිද්ධ කරගන්නට අත්හිත පරහිත පින්කමක් මේ සිද්ධ කරන්නේ. පිනතුනේ ශාසනය උගන්වන වටිනාම උතුම්ම පින්කම ධර්ම දානමේ පින්කමයි. ඒ ධර්ම දානමේ පින්කමේ පින්වත්නි වටිනාම අවස්ථාවයි මේ ධර්ම දේශනාව පවත්වන අවස්ථාව. තමන්ගේ සිත කය වචනේ තැම්පත් කරගෙන පින්වත්නි ධර්ම ශ්‍රවණයේ කල යුතුය. අපේ පින්තුන් නිතර මේ කාරණාව ශ්‍රවණය කරනවා. සිත, කය, වචනේ තැම්පත් කරගෙන යෝනිසෝ මනසකාරින් යුක්තව නුවණැතිව ධර්මයේ මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණයේ සිද්ධ කළ යුතුය. පින්තුනි මෙවන් ධර්ම දේශනාවක් පවත්වා ගැනීමේ අරමුණ හැටියට අපේ පින්තුන් සිහිපත් කළ විශේෂයෙන්ම විහාරස්ථානයේ සිල් සමාදන් වෙන උපාසක උපාසිකා පින්වත් පිරිසක් හැටියට විශේෂයෙන්ම ඔබ නිතර පින්වත්නි සෑම දිනකම බෞද්ධ රූපවාහිනියෙන් බෞද්ධයා ගුවන් විදුලියෙන් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන පින්තුන් හැටියට එම ධර්ම දේශනාවන් ශ්‍රවණය කළයින් පස්සේ බොහෝ දෙනෙකුට බොහෝ උපාසක උපාසිකාවන් අපට මුණ ගැහිලා තිබෙනෝ අපේ හාමුදුරුවනේ අපිටත් ධර්ම දේශනාවක් පවත්වා ගන්න ඕන කියන චේතනාව පහළ වෙලා තිබෙනවා මා හිතන අපේ පින්තුන්ටත් ඒ ආකාරයි ඒ චේතනාව කුසලයක් බවට පත් වෙන අවස්ථාව තමයි පින්කම සිද්ධ කරන අවස්ථාව. දැන් චේතනාව ක්‍රියාත්මක වෙන්න බෑ පින්නතුනි. චේතනාව ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් චේතනාහම් වික්කවේ කම්මං වදාමි. මේක නිතර අහන දහම් පාඨයක්. චේතනා මුල් වීමෙන් තමයි කර්මයේ බවට පත්වන්නේ. හැබැයි පින්නතුනි චේතනාව ක්‍රියාත්මක කරන්න ඕන. චේතනාව යහපත් පිනක් සිද්ධ වෙනවා. මොකද සිත පිරිසිදු වෙන නිසා. හැබැයි මේ චේතනාව ක්‍රියාත්මක කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ජීමාන වැඩ ඉන්න අවදී පින්වත්නි ත්‍රිසංගත සත්වයෝ පවා තමන්ට ඇති වූ චේතනාව ක්‍රියාත්මක කරලා කුසල් සිද්ධ කරගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට පින්වත් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න අවදී ඔබට මතක ඇති උන්වහන්සේට වස්තුම් මාසයක් උපස්ථාන කළ පාර්ලී වනයේදී පාර්ලී ඇත. පාර්ලී වනයේදී පාර්ලී ඇත. කොසබෑ නුවර. අර ගෝසිතාරාමේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා අතර ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා අතර අර වැසිකිළියේ දිය බඳුනේ දිය ටිකක් ඉතුරු වෙලා කුංචි ගස්ඨනයක් ඇති වුණානේ. උන්වහන්සේගේ ආවාද අනුශාසනා පිළිගත්තේ නැ බුදුරජාණන් වහන්සේ කල්පනා කළ මහා සංඝරත්නයත් විශේෂටපත් වෙනවා. දායකයන් විශේෂටපත් වෙන අවස්ථාවක් ශ්‍රද්ධාව බිඳින අවස්ථාවක්. ස්වාමීන් වහන්සේලා අසමගි වුණාම දායකෝ කොටස් දෙකකට බෙදුනහම බුදුරජාණන් වහන්සේ බොහොම කරුණාවෙන් කල්පනා කළා උන්වහන්සේ වැඩම කළා පාර්ලී වනයේට. උන්වහන්සේ දැන් පාර්ලී වනයේ වස්තුමාස වැඩ ඉන්න අවදී පින්වත්නි මින් ප්‍රධාන ඇතා නම පාර්ලී ඇතා. උන්වහන්සේ ගල්තලාවේ තිබෙන ගල් වලවල් කියලා කියනවා අපි. පුංචි පුංචි පොකුණු තිබුණා. ජලයේ හොඳට තියෙන බුදු පියාණන් වහන්සේ මේ ඇල්දිය තමයි තැන් පහසු වෙන්නේ. දැන් මේ යථාර්ථ කල්පනා වුණා බුදුරජාණන් වහන්සේට අපුපස්ථාන කරන්න ඕන මම කවුරුත් නෑ මේ වනේ. පළතුරු නෙලාගෙන ඇවිදින් සෝදලා සොඩින් බුදු පියාණන් වහන්සේට පළතුරු පූජා කරනවා. ආය දිනක් චේතනාවක් ඇති වුණා පින්තුනේ බුදුරජාණන් වහන්සේට පම් පහසු වෙන්න උණු දිය ටිකක් සකස් කරලා දෙන්න ඕන කියලා. කාටද මේ චේතනාව පහළ වුනේ? පාර්ලීය ඇතාට. දැන් මේ මහා වනාන්තරේ. දැන් අපිට නම් කල්පනා වෙන්නේ මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් පාර්ලීය ඇතා තමන්ගේ පාර දෙකත් ආධාරයට අරගෙන සොඳත් ආධාරයට අරගෙන වීලි ලීදණු දෙකක් අරගෙන පින්වත් එකින් එක උලලා ඔබත් දැන් එහෙම ගින්දර නිපදවා ගන්න පුළුවන්. කොළ රොඩු පුළුන් ටිකක් එකතු කරගෙන මහා වීරයක් යොදලා ගිනි උපද්දවාගෙන ගිනි ගොඩක් ගහගෙන ගල් කුට්ටියක් ඒ ගිනි ගොඩට තල්ලු කරලා ඒ ගල් කුට්ටිය ගිනි හමුනාට පස්සේ අර දියවලකට පින්වත්නි තල්ලු කරලා දැන් අර ගල් කුට්ටිය රත් වුණාට පස්සේ මොකද වෙන්නේ වතුර උණු වුණා කොළ අත්තක් අරගෙන බලනවා මේක පෑම් පහසු වෙන සුදුසු අවස්ථාවේ තිබෙනවද මේ බව බුදු පියාණන් වහන්සේට කොලාත්තිම පෑන් පහසුවෙන්ද කියලා දැනුම් දෙනවා කවුද? පාර්ලියේ ඇත. බුදුරජාණන් වහන්සේ මොහොතෙම පින්වත්නි තැන් පහසු වෙනෝ. මේක දැකපු පාර්ලියේ ඇතාට පුදුම සතුටක් දැනුනේ. දැන් මේක බලාගෙන ඉන්නවා තවත් පින්වත්නි වඳුරෙක්. වඳුරක් කල්පනා කළා මමත් මොනවා හරි කරන්න ඕන. දුවගෙන ගිහිල්ලා පින්වත්නි දඬු බෑක කියන්නේ පුංචි මී වදයක්. පිළල් වදයක් පිටින්ම අරගෙන ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට පාත්‍රයට පූජා කරනවා. දැන් මේ පිළල් වද තිබෙන නිසා බුදුරජාණන් වහන්සේ වළඳන්නේ මේක දැන් මේ වඳුරට දැනුණා. මම දුන්න විදිය සුදුසු නෑ. සක්කච්ඡන්දානන්දත්වා සකස් කොට දෙන්න ඕන. නැවත අරගෙන කෝටු කෑල්ලක් අරගෙන පිළල් වදීවත් කරලා බුදු පියන් වහන්සේට පූජා කළා. අදත් පින්වත් විහාරස්ථානවල පැරණි විහාරවල මේ චිත්‍ර ඇඳලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පාර්ලියේ වනේ වස්තුම් මාසේ පාර්ලියේ ඇතයි මේ වඳුරයි උපස්ථාන කරන චිත්‍රය පින්වත් අද පැරණි විහාරස්ථානවල ඔබට චිත්‍ර අතරින් දකින්න පුළුවන්. දැන් අර පිළල්වද ඉවත් කළා සකස් කළා මේ වදී දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ වැළඳුවා සතුටටපත් වෙච්ච වඳුරා අනේ ඒ වෙලාව මොකද වුනේ අත්ෙන් අත්ත පැනවි බොහොම සතුටටපත් වුණා අත බැරි වෙලා වැටිලා උලක ඇනිලා මරණයටපත් වුණ බවත් ඒ මොහොතේම ගිහින් දිවි ලෝකී උප්පත්තිය ලැබු බවත් අපේ පින්නතු මේ බණ කතාව අහලා තිබෙනවා මම මේ පුංචි කතාව ඉතාම කෙටියෙන් දේශනා කළේ පින්තුනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න අවදී චේතනාව මුල් කරගෙන පින්වත් මේ චේතනාව ක්‍රියාත්මක කරලා මහා කුසල් ඇති කරගත්ත අය විශේෂයෙන්ම මනුෂ්‍ය වර්ගයා සිටියායේ වාගීම මේ ත්‍රිසංගත සත්වයෝ එහෙනම් අපිට ඒ වගේ යහපත් චේතනාවක් ඇති වුණාම දැන් උපාසකම්මලා ගත්තාම සමහරක් දිනව දැන් ඔබ මතක් කළා බෝධිරුක්කාරාමේ නේද? සී සමාදන් වෙන දායක පින්වත් පිරිස. විශේෂයෙන් පින්නතු තමන්ගේ විහාරස්ථානයේ සී සමාදන් වෙන දායකුන් හැටියට දැන් සෑම පොයේ දවසකම උදේ අවදි වෙනකොට රාත්‍රී කාලේ ඔබට පළමුවම චේතනා ඇති වෙන හොඳට සූදානම් වෙන්න ඕන පළමු දිනේ එහෙම නේද චේතනාව ඇති වෙන සමහරක් දවස් උදේට කම්මැලිකම එහෙම ඇවිල්ලා තීන මිද්දේ සිතටයි කයටයි තීන මිද්දේ අවදි අද බෑ වගේ හිතුනොත් මොකද වෙන්නේ? රාත්‍රියේ හොඳ චේතනාවන් ඇති වුණා සී සමාදන් වෙන්න යන්න ඕන කියලා. නමුත් උදේ හිතන බෑ කියලා. නමුත් විපාසකමලට හිත උදේ දානයක් හදාගෙන පන්සලට යන්න ඕන. කියලා මේ චේතනාව ඇති වෙනවා. ඒ විදිහටම චේතනාව ක්‍රියාත්මක කළොත් ඒ වටිනා කින කුසලයේ ඔබට සිද්ධ වෙනවා. හැබැයි උදේ හිතුනොත් එහෙම අනේ දැන් බෑ මේක කරන්න. චේතනාව ඇති වුණා. නමුත් ඒක කුසලයක් බවට ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙනම් චේතනාවක් ඇති වුණාම ඒක මනාව ක්‍රියාත්මක කළ යුතුයි. අම්මට සලකන්න ඕන තාත්තට සලකන්න ඕන බුද්ධ උපස්ථාන සිද්ධ කරන්න ඕන ධර්මයට ගරු කරන්න ඕන උපස්ථාන සිද්ධ කරන්න ඕන සංඝ රත්නෙට ගරු කරන්න ඕන උපස්ථාන සිද්ධ කරන්න ඕන තුන්වන්ට පින්වත් ගරු කරනවා නම් ඒ වතාවතුත් ඒ විදිහටම ඉෂ්ට සිද්ධ කරන්නට ඕන මනාව කැප වෙලා පින්වත්ේ යහපත් දේ මනාව සිද්ධ කරනකොට තමයි Tamanta යහපත සිද්ධ වෙන්නේ. දැන් මේ වගේ දැන් කොරෝනා වැනි වෛරසයක් මේ රටේ විතරක් නෙවෙයි ලෝකයට වැළඳුණා මේ වගේ විපත්ති පින්වත් ලෝකේ කලාතුරකින් පැමිණෙන හැම දිනාටම. දැන් මේක නරක කාලයක්. අයහපත් කාලයක්. හැමෝටම වේදනාව සිදුවෙන විශාල අලාභයන් සිදුවෙන කාල පරාසයක්. විශාල අලාභයන් සිදු වෙන කාලපරාසයක්. හැම දිනාගෙම ප්‍රාර්ථනාව පින්වත්නි අපට යහපතක්ම සිද්ධ වෙන්න. අනේ මේ නරක කාලයේ ගෙවිලා යහපතක්ම උදා වෙන්නේ කියන කාරණාව තමයි හදවත තුල තියෙන්නේ. ඒ කියන්නේ නරකට වේදනාවට අපි කැමති නැහැ. නරකට වේදනාවට අපි කැමති නැහැ. අයහපත් දේවල් සිද්ධ වෙනවට අපි කැමති නෑ. Tamanට සිදු වෙනවාට කැමතිත් නෑ, අන් අයට සිදු වෙනවාට කැමතිත් නෑ. විශේෂයෙන් බෞද්ධ පින්නතුන්. අපි මෛත්‍රී භාවනා වඩන ඇත්තෝනේ. නේද පින්නතුනේ? මට වගේම අන් අයටත් යහපතක් සිද්ධ වේවා. සබ්බේ සත්තා බවන්තු සුඛිතාත්තා. සීල සත්වෝ සූපත් වෙත්වා සැපැත්තෝ වෙත්වා. දැන් මේ ප්‍රාර්ථනාව තිබෙනවා. දැන් අපේ ප්‍රාර්ථනාවත් අප කරා යහපතම උදා වේවා. දැන් මෛත්‍රී වඩන්ටම කියනවනේ. දියුණුව කරා පියනගනා සුදනන්ට හිනිමග ඉවසීම බව නිති දැනගන්ට දුක්ඛම් කටළු ගැරහුම් සැම ජයගන්ට මෙත් වඩමින්ම සිත බලවත් කරගන්ට දැන් මේ යහපත අප කරා එන්නේ පින්වත් ගොඩාක් දෙනෙක් කල්පනා කරනවා ධර්මයේ අප කරා එයි කියලා. නෑ නෑ අපට හොඳක් වෙයි අපටත් හොඳ කලදාසාවක් ලබයි කියලා තමයි ප්‍රාර්ථනාව. ඒ කියන්නේ ධර්මයේ යහපත අප කරා එයි කියලා. නෑ පින්නතුනි. යහපත් දේවල් අපට සිද්ධ වෙනවා. හැබැයි පින්වත් යහපත් දේවල් සිද්ධ වෙන්නේ සංසාරේ පුණ්‍ය ශක්තියත් අපට උපයෝගී වෙනවා. මෙලවදී ජීවත් වෙන කාල පරාජය තුලදී ඔබ සිද්ධ කරන සිටිවිලි වශයෙන් ගන්න යහපත් සිටිවිලි වචන වශයෙන් ක්‍රියාවන් වශයෙන් සිතය කය වචනේ මනාව හැසිරවීමෙන් පින්වත්නි යහපත සිද්ධ වෙනවා ඒනුත් යහපතක් අපට සිද්ධ වෙනවා දැන් ඔබට පැහැදිලි කුමක්ද පැහැදිලි පින්නතුනේ ධර්මයේ පින්වත්නි අපි කරා එන්නේ ධර්මයට අපි යන්න ඕන. ධර්ම හිතවිලි අපි අපි කරගන්න ඕන. හොඳ හිතවිලි ඇති කරගන්න ඕන, හොඳ වචන කතා කරන්න ඕන, හොඳ ක්‍රියාවන් කරන්න ඕන. මොහොතින් මොහොත දවසින් දවස පින්වත්නි යහපත් දේවල් සිතන්න කියන්න කරන්න සුදුස්සෝ බවට පත් වෙන්න ඕන. හොඳ සිහියෙන් යුත්ව මනාව සිද්ධ කරන්නන් අය බවට පත්වන්නට ඕන. අද ගොඩාක් සමාජ පින්වත්නි අපට යහපතක් වෙයි. පිරිතුත් කිව්වන්නේ පූජාවකුත් තිබ්බන්නේ අපි යහපත අපි කරා එනකන් අපි බලාගෙන ඉන්නවා. එහෙනම් කුමක්ද සිද්ධ කරන්න ඕනේ? අදිස්ථානයේ වීරියෙන් යුක්තව ආරම්භක ධාතු හොඳට වැඩ පටන් ගන්න ඕන. නික්කම ධාතු පින්වත්නි වැඩ පටන් ගත්තා වගේම පරක්කම ධාතු මොන බාධකාවත් කරගෙන යන්න ඕන. කරගෙන යන අවසාන ඵලයේ ලැබෙනකම් පින්වත්නි හොඳට බීරේ කළ පරක්කම ධාතු කියලා කියන්නේ පින්වත්නි මොන බාධකාවත් දැන් වැඩ පටන් ගන්න අය කොච්චර ඉන්නවද නේ? දැන් මේ කාලෙදී ගොඩාක් දෙනෙක් ධර්මයේද ගැන කතා කරනවා. අපේ හැමදෙරුන් ඉතින් බුදුදහම තමයි ඇත්තනේ. මේ හැමෝටම හොඳ පාඩමක් නේද ඉගැන්වුවේ. හැදෙනවා නම් ඕන් අපේ හැමදෙරුන් හැදෙන්න අවස්ථාව. දැන් අපිට බන කියනවා. සෝභා දහම විසින් අපිට හොඳ පාඩමක් ඉගැන්වුවා නේද? ඉතින් පින්වත් මේ දැනුණ වෙලාවේදී අපි වටහා ගත යුතු කාරණාවක් තියෙනවා ඒ කුමක්ද? පින්නතුනේ යහපත අප කරා එන්නට උදා වෙනතුරු පින්වත්නි කල්මර මර බලාගෙන ඉන්න එක නෙවෙයි අප්‍රමාදී කුසලසිත හිතට අරගෙන ඔබ කරන්න ඕන කුමක්ද පින්නතුනේ කුමක්ද සිද්ධ කරන්න ඕන හැම මොහොතකම ප්‍රමාද නොවි ධර්මයේ සිතට ගන්ට ධර්මයේ මෙනෙහි කරන්න ඒ මෙනෙහි කරන ධර්මයට අනුව ජීවිත හුරු කරගන්න හොඳ හිතවිලි ඇත්තෝ බවට පත් වෙන්න නේද පින්වත්නි ඔබ ශාවකයෝ හැටියට පින්වත්නි හැම වෙලාවෙම දැන් මේ වගේ යහපතක් සිද්ධ කළත් ඔබටත් යහපතක් වේවා අන් අයටත් යහපතක් වේවා බණ කියන මටත් යහපතක් වේවා බණහන අන්නයටත් යහපතක් වේවා මේගේ ඥාතින්ටත් යහපතක් වේවා දෙවියන්ටත් යහපතක් වේවා භූතයින්ටත් යහපතක් වේවා සියලු සත්ත්වයින්ටත් යහපතක් වේවා හැම දිනාටම යහපතක් වන්න කියන කල්පනාව තමයි තිබෙන්නේ. හැබැයි ඒ හැම දිනාම ධර්මය අහන හැම දිනාම ධර්මයේ සිතට පින්වත් අරගෙන මතක තබාගෙන ඒ ධර්මයට අනුව ජීවිත ගත කරන්නන්ට තමයි පින්නතුනේ යහපත් ඵලය ලැබෙන්නේ. යහපත උදා වෙන්නේ. යහපති මනාව හැසිරෙන අයට මනාව වූ යහපතක් සිද්ධ වෙනවා. දැන් පැහැදිලිනේ. එහෙනම් මේ ධර්මදේශනාවෙන් මේ සියලුම පින්නතුන් ඔබ බලාපොරොත්තු වෙන යහපත උදා කර ගන්නට බණ ටික හොඳට අහන්න මතක තියාගන්න ඒ ධර්මයට අනුව ජීවිත හුරු කරගන්නට ධම්මංචරේ සුචරිතං ධර්මයේම හැසිරෙන්න මනාව. නනන්දු චරිතං චරේ අධර්මයේ හැසිරෙන්න එපා. ධම්මචාරි සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිත මෙලෝ පරලෝ දෙකේම ඔබට යහපත උදා වෙනවා. එවන් වටිනා උතුම්ම ධර්ම දේශනාවක් මේ දේශනා කරන්නේ එහි දායකත්ව ඔබ ලබා ගත්තා මේ වටිනා කින ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරන්නේ හැමදෙනාම සාදු කියලා අනුමෝදන් වෙලා අපේ සූත්‍ර දේශනාව පින්නතුනේ මනෝ නිවාරණ සූත්‍රය. දැන් අපි ධර්මයේ දැන ඉගෙන ගත්තට පින්වත් ගොඩක් දෙනෙක් දැන්න ධර්මයට කොහොමද අපි එකතු වෙන්නේ කියලා. දැන් අත්තරින්ට ඕන කියන කාරණාව නිතර ධර්මදේශනාවන්ගෙන් ශ්‍රවණය කරන ශ්‍රාවකයෝ දැන් බොහෝ දෙනෙක් ඉන්න සියලු දේවල් අත්හැරලා දාලා යනවා. දැන් වර්තමානයේ බණ භාවනා කරන අය ඉන්නා තමන්ගේ ස්වාම පුරුෂයාද දියණිය තමන්ගේ ස්වාමී දියණියද දරුවෝද පන්සල් යන එකද දන් පින් සිද්ධ කරන එකද ඒ කියන්නේ දාන සීල භාවනා මේ ඔක්කොම අත්හැරලා දාලා තනියෙන් උදකලා වෙලා භාවනා වඩන අය ඉන්නවා. ඒ කියන්නේ ආමිසයත් එපා. සම්පූර්ණයෙන්ම අතහැරලා ගිහිල්ලා. ඒ කියන්නේ යුතුයකම් වශයෙන් තියෙනවා ඉෂ්ට කරන්නෙත් නෑ බොහෝ දෙනෙක් ඉන්නවා එහෙම. වර්තමානයේ සමාජ භික්ෂූන් ඉන්නවා භික්ෂුණීන් ඉන්නවා උපාසක උපාසිකා කියන සිව්වන පිරිස අතර ඉන්නවා පින්වත්නි. මනාව ධර්මයේ වටහා ගන්න නැතුව මේ පෙර හොඳට පන්සල් ගිහිල්ලා සලාක දානයක් එහෙම පූජා කරලා ගෙදර ඉන්න අයටත් හොඳට උදව් උපකාර කරගෙන යුතුයකම් ටිකක් මනාව ඉෂ්ට කරගෙන වාසය කළපු ඇත්තෝ මේ කොහේ හරි භාවනාවකට ගිහිල්ලා පින්වත්නි දැන් මම භාවනා කරනවානේ ටිකක් නිකක් මට දැන් වැඩෙනවා වැඩෙනවා වගේ හාමුදුරුවනේ ඒ නිසා මගේ හිතේ කල්පනාව සියල්ල අතහැරලා දාන්නයි පැත්තකට වෙනවා හැබැයි අසරණ වීමක් බව මේ ධර්මයට අනුව පේනවා දැන් මේ දිනවලත් ගොඩාක් දෙනෙක් ආර්ථික ප්‍රශ්න නිසා බොහෝ ප්‍රශ්න නිසා පින්වත්නි මේ අයින් වෙලා අපිට මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න ලැබුණා අපි හන මට නම් දැන් සියල්ල අතල්ලා ඕන වෙලාවක අයින් වෙන්න පුළුවන් චේතනාවක් පහළ වෙලයි තියෙන්නේ කියලා කියන අය ඉන්නවා බලන හැම අතකින්ම කරකියා ගන්න දෙයක් නැතුණාම පීඨකින් ධර්මයේ තමයි හැබැයි ධර්මයක් මනාව තේරුම් අරගෙන නිවරදිව සිහියේ යොදලා යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවෙන් විශේෂයෙන්ම බුද්ධිමත්තු පින්වාති තීරණ අරගෙන ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුනොත් මහ විපතක් Tamanටත් Tamanගේ පවුලේ අයට සමහරක් ඉන්න පින්වාති ඒ ඒ කෙනා තමයි ඒ නිවසේ සියලු ශක්තිය ඒ කෙනා කලබල වෙලා සියල්ල අතහැලා දාලා යන්න ගියොත් එහෙම කුමක්ද සිද්ධ වෙන්නේ? අර පවුල විනාශයි. ඒ පවුල් ඒකකයේ විනාශයි. එහෙම තන් අපි දැකලා තියෙනවා පින්නතුනේ. එහෙම අවස්ථා අපි දැකලා තියෙනවා. එහෙම දැකලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීමාන වැඩෙයින් වැඩෙන්න අවදී සිදු වුණු ඉතාම වටින සූත්‍ර දේශනාවක් පින්වත්නි මේ නිධාන කතාව තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ ජේතුනාරාමේ ඔබ දන්නා රාත්‍රී 12න් පසු පළමු යාමේ නැත්නම් 12 සිට අලුයම දෙක දක්වා කාලේ වෙන් වෙලා තිබුණු දෙවියන්ට පළමු යාමේ සතුල්පකායක දෙවි කෙනෙක් දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතුනාරාමේට මුළු ජේතුනාරාමෙම රාත්‍රී කාලේ ආලෝක කරමින් උන්වහන්සේ වැඩ ඉන්න ස්ථානෙට අවදින් උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පස්ස සිටගෙන එකත් පස්ස සිටගෙන බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා උන්වහන්සේ ඉදිරියේ ගාථාවක් සිහිපත් කළා මේ දෙවියන් යතෝ යතෝ මනෝ නිවාරේ යමකින් යමකින් මනස වලක්වා ගන්නවා නම් කවුද මේක දැන් මේ කියන්නේ? පින්තුනේ දෙවියන්. හොඳට තේරුම් ගන්න පුංචි සූත්‍ර දේශනාවක්. යතෝ යතෝ මනෝ නිවාරය යමකින් යමකින් මනස වලක්වා ගන්නවා නම් න දුක්ඛමේති නම් තතෝ තතෝ තතෝ තතෝ කියලා කිව්වේ දැන් යතෝ යතෝ යමකින් යමකින් තතෝ තතෝ ඒ කියන අදහස යමකින් යමකින් මනස මනස වලක්වා ගන්නවන මනෝ නිවාරේ තමන්ගේ සිත වළක්වා ගන්න ධර්මන්ට එන චේතනා අරමුණු පින්වත්නි මනසින් ඉවත් කර ගන්නවා නම් අපිට යම් යම් අරමුණු පහළ වෙනවනේ කොච්චර ඇති වෙනවද ඒ අරමුණු ඉවත් කර ගන්නවා නම් යමකින් යමකින් මනස වළක්වා ගන්නවා නම් න දුක්ඛ මේති නං තතෝ තතෝ ඒ දුකින් ඔබ මිදෙනවා කියලා මේ දෙවියෝ කිව්වා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ රාත්‍රී කාලේ උන්වහන්සේ ළඟට ආවදින් දැන් මේ ගාථාවේ මුල්ම පද දෙක. භාගතුන් වහන්සේ යමකින් යමකින් සිත බලක්වා ගන්නවා නම් ඒ දුකින් ඔබ නිදහස් වෙනවා. යම් කෙනෙක් පින්වත් යමකින් ඒන අරමුණු වලින් හිත අහක් කර ගන්නවා නම් ඒ දුකින් නිදහස් වෙනවා කියලා මේ දෙවියන් සිහිපත් කළා. සේ සබ්බතෝ මනෝ නිවාරේ සේ සබ්බතෝ දුක්ඛාපමුච්චති. ඊළඟට මේ දෙවියන් කියන භාගතුන් වහන්සේ සබ්බතෝ මනසට එන්නා වූ සියලු අරමුණු වලින් මනස වලක්වා ගන්නවන. සබ්බතෝ දුක්ඛාපමුච්චති සියලු දුකින් නිදහස් වෙනවා කියලා මේ දෙවියන් සිහිපත් කළා. ඔන්න දෙවියන් සිහිපත් කළ ගාතාව. බහකුතුන් වහන්සේ යමකින් යමකින් මනස වලක්වා ගන්නවා නම් ඒ දුකින් අත් මිදෙනවා. භාගතුන් වහන්සේ සියලුම අරමුණු වලින් මනස වලක්වා ගන්නවා නම් සියල්ලංගෙම මනස වලක්වා ගන්නවා නම් ඒ සියලු දුකින් මේ මිනිසයා නිදෙනවා කියලා මේ දෙවියන් සිහිපත් කළා. දැන් මේ කාරණාව හරිද? පින්තුනේ ටිකක් මෙනෙහි කරලා බලන්න. Taman දෙන්නා වූ යම් යම් අරමුණු වලින් මනස වලක්වා ගන්නවා නම් ඒ දුකින් නිදහස් වෙනවා. සියලුම සබ්බතෝ මනෝ නිවර සියලුම අරමුණු වලින් මනස වලක්වා ගන්නවා නම් සබ්බතෝ දුක්ඛා ප්‍රමුච්චති. ඒ මිනිස්සේ සියලු දුකින්ම නිදහස් වෙනවා. දැන් මේ දෙවියන් දේශ සිහිපත් කළ ගාතාව. දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ උත්තර දෙමින් පැහැදිලි කරන්නට නිවර්දි ධර්මයේ දේශනා කරනවා. අපි බලමු මේ දෙවියන්ගේ අදහස හරිද කියලා. නේ සබ්බතෝ මනෝ නිවාරේ. නේ දෙවියනි. නේ සබ්බතෝ මනෝ නිවාර. සියල්ලන්ගේම මනස ඉවත් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. සියල්ලන්ගේම මනස ඉවත් කරන්න අවශ්‍ය කරන්නේ සියල්ලන්ගේ මනස ඉවත් කරන්න අවශ්‍ය කරන. දැන් දෙවියන් කිව්වේ එහෙමනේ. සබ්බතෝ මනෝ නිවාරේ. සියල්ලන්ගේම මනස ඉවත් කළොත් සබ්බතු දුක්ඛාපමුච්චති සියලු දුකින් නිදහස් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සබ්බතු මනෝ නිවාරේ නේ කිව්වේ නෑ. නෑ දෙවියනේ සියල්ලංගින් මනසිවත් කරන්න අවශ්‍ය කරන්නේ. දැන් අපි සියල්ලංගින් මයින් කරන්න තින්නේ පිංගමත් කරන්න හම්බෙන්නේ නෑනේ. එහෙම ඊයත් කරනා ඉන්න දැන් කළා ඇති. අරති කියන්නේ අරති කියන්නේ දැන් පින්කම් කළා ඇති, සිල් ගත්තා ඇති, භාවනා කළා ඇති, දන් දුන්නා ඇති. අම්මතාව අපි කොච්චර උදව් කරලා තියෙන කොලා මැද කියන චේතනාව එනවා. දැන් ඇති. ඒ අරතිය. කුසල සිත වැහිලා පින්වත්නි. මිත්‍යා දෘෂ්ටික සිත බලවත් වෙලා. Taman කරගෙන ආපු යහපත දිගටම අප්‍රමාද කරගෙන යන්න බාධාවක් ඇවිල්ලා. හිතක මාර වසඟේ වෙන්න පුළුවන්. මේ සබ්බතු මනෝ නිවාරේ සම්පූර්ණ මනස ඉවත් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ දෙවියනි. දැන් අපිට දේශනා කරන්න තේ විදිහටයි. මහානු ශාවකිනි සම්පූර්ණ මනස ඉවත් කරන්න අවශ්‍ය කරන්නේ ඊළඟට බුදු පියාණන් වහන්සේ නේ මනෝ සංයතත් මාගතං මේ මනෝ සංයතත් මාගතං මනාව සංසුන් වුණු සකස් වුණු හිතේ ඉවත් කරන දේකුත් නැහැ දෙවෙනි කාරණාව. බුදු පියාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි කාරණාව. නේ සබ්බතු මනෝනිවාරය දෙවියන් සියල්ල මනසින්වත් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. මේ මනෝ සංයතත්ත මාගතං ඒ මනස මනාව සංසුන් වෙලා නම් බුද්ධිමත් නම් මේ මනෝ සංයතත්ත මාගත මේ ගැඹුරු තැනක් පින්වත් මම පසු ඒක සිහිපත් කරන්නම්. මනස මනාව සංසුන් වෙලා නම් පින්වත් මේ මනස ඉවත් කරන්න දෙයක් නැහැ. යතෝ යතෝච පාපකං තතෝ තතෝ මනෝ නිවාරේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුමද්ද පින්වත්නි යතෝ යතෝච පාපකං තතෝ තතෝ මනෝ නිවාරේ යමකින් යමකින් පාප කර්මයක් සිද්ධ වෙනවා නම් පාප කර්මයක් සිද්ධ වෙනවා නම් යතෝ යතෝච පාපක යමකින් යමකින් පාපයක් සිද්ධ වෙනවා නම් තතෝ තතෝ මනෝනිවාරය. එහෙනම් ඉවත් කරන්න උන ආන් ඒ කාරණාවයි. යමකින් යමකින් පාපයන් අකුසල සිද්ධ වෙනවාද ඒ ඒ කාරණාවේ මනස වළක්වා ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් පැහැදිලිනේ. නැවත අපි බලමු. දෙවියන් සිහිපත් කළේ බහකුතුන් වහන්සේ යමකින් යමකින් මනස වළක්වා ගන්නවා නම් ඒ දුකින් නිදහස් වෙනවා. ඒ දුකින් වළකිනවා. සියලු අරමුණු වලින් මනස වළක්වාගත්තුත් භාගතුන් වහන්සේ සියලුම දුකින් නිදහස් වෙනවා. ඒ තමයි දෙවියන් ප්‍රකාශ කළ ගාථාවේ තේරුම. ඒක යතෝ යතෝ මනෝනිවාරේ න දුක්ඛමේතිනම් තතෝ තතෝ. සේ සබ්බතෝ මනෝනිවාරේ සේ සබ්බතෝ දුක්ඛාපමුච්චති. ඔන දෙවියන් සිහිපත් කළා. බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ සබ්බතු මනෝනිවාර්ය. සියල්ලකින් මනස ඉවත් කරන්න අවශ්‍ය නැහැ. මේ මනෝ සංයේ තත්ත්වමාගතං ඒ මනස මනාව සංවර වෙලා නම් ඒකින් ඉවත් කරන්න දෙයක්වත් නැහැ. කලබල වෙන්න දෙයක් නැහැ. දැන් ওই භාවනා වඩන අය ඉතින් හොඳට වැඩෙනවා නම් ඉතින් ඇත්තම දේ නම් කුමක්ද? කෙලෙස් ඉවත් වෙනවනේ. කලබල නොවී ඉන්න එකයි ඉන්නයි තියෙන්නේ. ඇත්තටම පිනවත් මනස යහපතින් හොඳට වැඩෙනවා නම් පෙරට වඩා යහපත් දේවල් හිතන විදිය, කතා කරන විදිය, ක්‍රියාවන් තව යහපත් වෙන්න ඕන. යතෝ යතෝ ච පාපකං තතෝ තතෝ මනෝ නිවාරේ. යමකින් යමකින් පාපයන් සිද්ධ වෙනවා නම් ඒ දෙයින් මනස වළක්වා ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මම සිහිපත් කළා පින්වත්නි මේ මනෝ සංයතත් මාගතං මනස මනාව සංවර වෙලා නම් සකස් වෙලා නම් ඒ කියන්නේ බුද්ධිමත් නම් බුද්ධිමත් කියන්නේ බෞද්ධ කියලා කියන්නේ බුද්ධිමත්කමනේ කුමක්ද අතන තියෙන මේ බුද්ධිමත්කම කියලා දැන් බුදුහාමුදුරෝ කියලා කියන්නේ පින්වත් බුදු පියාණන් වහන්සේ නැත්නම් උන්වහන්සේ බුද්ධත්වය කියලා කියන්නේ සීලූම පීඩාවන්ගෙන් වැළකීලා පින්වත්නි සසර දුකිනුත් එතර වෙලා निराமிස සෝය අමර වූ සෝය ලබාගත් නිවන සලසාගත් බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ බුද්ධි ඉහෙළම තැනට වැඩම කළා. උන්වහන්සේ තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ. දැන් පැහැදිලිනේ. එහෙනම් බුද්ධිමත්තුම කියලා කියන්නේ පින්වත්නි දැන් දුක පීඩාව කියලා කියන්නේ කුමක්ද? තමන්ට එන්නා වූ පීඩාව පීඩාව කියලා කියන්නේ පින්වත්නි තමන්ට නුසුදුසු අරමුණේ සිත පිහිටුවා ගැනීම ඒ අරමුණ වල එන වචන භාවිත කිරීම ඒ අරමුණ වල ක්‍රියාත්මක වීම ඒ සඳහා එන්නේ දුක් පීඩා එහෙනම් පීඩා කියලා කියන්නේ පවට නම එහෙනම් පව තමයි පීඩා කියලා කියන්නේ සහනය කියන්නේ පිනයි පින්වත්නි ධර්ම හොඳට විමසලා බලන්න. අසහනය පීඩාවයි. සහනය සැපයයි. දැන් අපි මේ සියලුම කාරණාවන් ඉෂ්ට කරලා අපි බලාපොරොත්තු වෙන කුමක්ද? මේ අසහනකාරී වේදනාකාරී පීඩාකාරී ජීවිතින් ඉක්ම යන්නනේ. ඉවත්ම යන්න. දැන් නිවන කියන අරමුණකින් අපේ ජීවිතේ සකස් කරගන්න උත්සාහ කරන්නේ ඇයි පින්නතුනේ? අපි දන්නවා මේ සියලුම පීඩාවන්ගෙන් නිදහස්ව ලබන උතුම්ම සෝය නිවන් සැපේ කියලා. අපි විඳලා නැහැ අපිට ලැබිලා නැහැ. නමුත් අපි අපිට දැනෙනවා සෝයක් සරසා දෙන්න පුළුවන් උතුම්ම සෝය නිවන කියලා. ඒ සඳහායි මේ කැප වෙන්නේ. එනම් පීඩාව දුරු කරගන්න ශක්තියට කියනවා පින්නතුනේ බුද්ධිය කියලා. මේ මනෝ සංයතත්තම මනස මනාව සංසුන් වෙලා නම් දැන් අපි මේක හොයාගන්න දෙපේ මේ මොකද හොයාගන්න ඕනේ අපේ මනස ඔබ බුද්ධිමත් නම් දැන් අර ධර්මයේ දේශනා කළා පිනුතුනේ යතෝ යතෝ ච පාපක යමකින් යමකින් පාපයන් සිද්ධ වෙනවා නම් තතෝ තතෝ මනෝනිවාර ඒ කාරණාවේ මනස වළක්වා ගන්න කියලා බුදු පියන් වහන්සේ දේශනා කළා එහෙනම් හිතට එන පීඩාසහගත අරමුණු වලින් ඉවත්ව යාම තමයි බුද්ධිමත්කම කියලා කියන්නේ. අන්න ඒ විට පින්වත් සහනය ඔබට ලැබෙනවා. පීඩාව කියන්නේ පව පාප අරමුණෙන් හිත වළක්වා ගැනීම බුද්ධිමත්. බුද්ධිමත් භාවය කියලා කියන්නේ හිතට එන පීඩාව වළක්වාලන ශක්තියටයි. ශක්තියටයි. දැන් මේ සංයමයේ තියනවාද කියලා බලන්න පුළුවන් ඒක අවස්ථාවක් මට සිහිපත් කරන්න පුළුවන්. මේක හොඳ උපායක් පින්නතුනි. දැන් අපිට එන මේ සිතවිලි අරමුණු පින්වත්නි මේ ළඟ ඉන්න අයට කියන්න පුළුවන් නා. පුළුවන්ද කියන්න? Tamante එන සිතවිලි එළියේ ඉන්න අයට කියන්න පුළුවන්. බුද්ධිමත් නම් එන ඔක්කොම එළියේ ඉන්න අයට ලස්සන කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් පිරිසිදුයි. කර්ණමිතු සූත්‍රයට අනුව සක්කෝ කියන හැකියාවන් කුසල ශක්තිය ඇති අදක්ෂතාවය දුරු කරපු දක්ෂතාවයේ ඇති සක්කෝ උජු ඍජු බව සූජුත් මනා ඍජු බව ඒ කියන අලංකකම මේ කියන ශක්තිය ඔබට තිබෙනවා නම් පින්වත්නි Tamanට එන යහපත් අරමුණු සියල්ල ඒ ළඟ ඉන්න එළියේ ඉන්න අයට කියන්න පුළුවන්. මනසට පීඩා සහගත දුක් සහගත වේදනා සහගත Tamanda කියාගන්න බැරි ලැජ්ජාවටපත් වෙන අරමුණු තියෙනවා නම් පින්තුනේ අපට එන බාධාව තමයි කුමක්ද? ඇයි නරක චේතනා කියන්න බෑනේ ළඟ ඉන්න ඇනේ මට දැන් මේක හිතලා තියෙන්නේ. කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් බුද්ධිමත් භාවයේ සකස් වුණා කියලා කියන්නේ මේ මනෝ සංයතත්ත මාගත මනාව සකස් වුණු මනස ඉවත් කරන්න දෙයක් නැහැ කිව්ව බුදු පියාණන් වහන්සේ. මේම සකස් වුණු මනස බුද්ධිමත් මනස පින්වත්නි හැම දෙයක්ම එළිය කියන්න පුළුවන්. ඔබේ මනස හොඳට සංවර වුණාම සකස් වුණාම ධර්මයට එකතු වුණාම බුද්ධිමත් භාවය සකස් වුණාම ඒ හින හිතවිලි හැම එකක්ම එළියේ ඉන්න ඇත ඕන වෙලාවක කියන්න පුළුවන් ඕන සබාවක කියන්න පුළුවන්. ඒ තරම් පීරලා පීරලා පිරිසුදු පෙරාගත්ත දේ. එහෙම බෑ කියලා කියන්නේ ඔබේ මනස ඔබ බුද්ධිමත්ව මෙනෙහි කරලා සකස් කරලා පිරිසුදු කරලා ගන්න අරමුණ ඔබට තාම එන්නේ නැහැ. ඒ මනසේ යහපත් බුද්ධිමත් අරමුණ එනවා නම් ආම් පින්වාත්නි දුක ඉවත් වෙලා පීඩාව ඉවත් වෙලා සහනශීලී ජීවිතාවක් ඔබ ගත කරනවා. පීඩා සහගත අරමුණු වලින් ඉවත් වෙලා සහනශීලී යහපත් අරමුණේම යහපත් වචනේම ක්‍රියාවෙම ඔබ යෙදෙනවා. ආන් එහෙම සකස් වුණු මනසකින් යුක්ත නම් පින්වත්නි එළිය කියා ගන්න පුළුවන්. දැන් අපිට රහස් කියන්න වෙලා තින්නේ පිළිතුනේ. ඒ පිළිතුර රහස් කියන්න වෙලා තින්නේ මොමින් නැතන කියන්න බෑ මේක කියලා කියනවා. ඒ කියන්නේ එහෙම දේවල් ඒ හිතේ අර කිලිට වෙලා ආපු අරමුණු නොවේ. මේක අන් අය දැනගන්න එක හොඳ නෑ. මේක අපි හිමින් සීරුව කරන්න ඕන එකක්. ඒ උපාය සීලිව කරන එකක් තියෙනවා. නමුත් ගොඩක් විට සිද්ධ වෙන්නේ අයහපත් දෙයකට ආරාධින එක. නේද? එහෙම දේවල් කියන මේ විලාව මෙතන කියන්න බෑ. පස්සේ මාව හම්බෙන්නකෝ. අපි මේක පෞද්ගලිකව කතා කරමු. ඒ අර නරක අරමුණුත් එක්ක එකතු වෙලා එන අරමුණක්. යම් අවසාන ප්‍රතිඵලයක යහපත් දෙයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයේ පින්වත්නි යහපත් චේතනාවන් ඔස්සේනවා නම් යහපත්. දැන් කළගුණ සලකනවා කියලා ගොඩාක් සමාජ දුනෙක් කියන අපි මේ හොඳ කළගුණ සලකන අය මං යාළුවෙක් ගෙදරට ගියා හොඳට ලැහැත්ති කරලා තිබ්බෑ. ගොඩක් දෙනෙක් කියන්නේ එහෙමනේ. කන මොන දේවල්ද අනිත් දේවල්ද ඔහොම කියන්නේ. අනිත් දේවල්ද. අපිත් ඒ ආපුවම අපිත් ඒ විදිහටම සලකමු. මේ අය හිතාගන්නේ මේ අනාර්ථකාරී විදිහට උපකාර කිරීම කළගුණ සැලකීමක් කියලා. නෑ නෑ නෑ නෑ යහපත් දෙයට යහපතක්මයි. හොඳට කණ්ඩ බොණ්ඩක් දීලා බොණ්ඩක් දීලා පින්වත්නි ඒ අය අපේ නිවස් වලට ආපු ඒ අයටත් ඒ පදමටම සලකනවා. මේ සත්පුරුෂ කියාවත්ද? මේව කළගුණ සැලකීමේ නෙමෙයි. ගොඩක් දෙනෙක් හිතන යාළු මිත්‍රයෝ එනකොට බෝතලයක් දෙකක් තුනක් ගෙනත්ලා ඒ විදිහට බයිට් එක් පුත්දලා සලකපුවාම තමයි අපේ කළගුණ සැලකීම අපි කළේ කියලා. ඒ අනර්ථකාරිනේ. අයහපතක් නේ. ධර්මයේ ගිලිහිලා යන තැන්නේ. යහපත් අරමුණු විනාශ වෙන චේතනාවන් වලට මනස ගෙනියන දේවල්නේ. අන් ඒව මනසින් ඉවත් කරන්න ඕන. ඒකයි කිව්වේ යතෝ යතෝ යතෝ යතෝ චපාපකං තතෝ තතෝ මනෝනිවාරේ යමකින් යමකින් පාප කර්ම සිද්ධ වෙනවා නම් ආන්ගින්ම එයින් තමයි මනස ඉවත් කරගත යුත්තේ එහෙනම් අර දෙවියන් සිහිපත් කළ එනේන අරමුණු ඉවත් කරන්න අවශ්‍ය කරන්නේ සිතට එන සීලුම දේවල් ඉවත් කරන්න අවශ්‍ය කරන්නේත් නැහැ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ විදිහටයි මේ සබ්බතෝ මනෝනිවාරේ කලබල වෙන්න එපා සියල්ල මනසින් ඉවත් කරන්න අවශ්‍ය කරන්නේ යහපත් අරමුණු හිතට ගන්න මේ මනෝ සංය තත්ත මාගතම් මනාව මනස සකස් වෙලා නම් ඔබට ඕනෑම තැනක ප්‍රතිරූප දේශ වාසෝත්‍ය ඕන තැනක සුදුසු විදියට වාසය කරන්න පුළුවන්. අපිට වෙනම සකස් වුණු තැන් හොයාගෙන ගියාට වැඩක් නැහැ පින්නත ඕන තැනක අනිත් අයටත් එක්ක අපි ජීපුවම ඒ අයටත් හොඳට ජීවත් වෙන්න පුළුවන් අපි හොඳ නිසා. නමුත් අපි බලන මේ අපිට හොඳ ප්‍රදේශය ඇති කියලා හොයාගෙන යන ගියත් නරක ගතිය තියෙනවා නම් ඒත් නරකයි. පීඩාව එන අරමුණුත් එක්ක වාසය කරනවනම් කොතනද ගියත් ඒ පීඩාව සකස් වෙනවා. මොකද පීඩාසහගත අරමුණු සමග වාසය කරන නිසා බුද්ධිමත් අරමුණු නැති නිසා. බුද්ධිමත් භාවයෙන් යුක්තනම් කොතන වාසය කළත් තමන්ගේ අරමුණු යහපත් නිසා තමන්ට උදා වෙන්නේ සැනසෙල්ලයි. අනේ එතනදී පින්වත්නි පතිරූප දේශ වාසෝච ඕන තැනක Tamanට සුදුසු විදිහට මනාව හැසිරෙන කෙනාට බුද්ධිමත්ව හැසිරෙන කෙනාට පීඩා සහගත අරමුණු දුරු කළා පීඩාවෙන් මිදිලා සහනය ලබලා ජීවිත ගත කරන්න පුළුවන්කම ලැබෙනවා කියන කාරණාවේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ධර්මයේ පැහැදිලි මේ ධර්මයට අනුව පින්වත් ජීවිතය සකස් කරගන්න අපට භාග්‍ය උදා වේවායි කියලා සාදු කිර් ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ආબોධ කරගන්නට මේ කුසල් උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආඛාසත්තාට බුම්මත්තා දීවානාඝා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩහිඳිමින් මාවිල්මඩ මහනුවර ධර්මදූත මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද දොරගමුවේ රතනසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් સમાප්තයි. දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියටත්